මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. ආජීව අෂ්ටමක ශීලය සමාදන් වෙන নমස්කාරය කියන්නේ. නමෝ තස්ස භගවතු බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි द्वितीयांपि धम्मं शरणं गच्छामि द्वितीयांपि सङ्घं शरणं गच्छामि तृतीयांपि बुद्धं शरणं गच्छामि तृतीयांपि धम्मं शरणं गच्छामि තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සරණ ගමනං සම්පූර්ණං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නා දානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි හරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි මිච්ඡා ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේතබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං නිරාජස්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 ගේහසිත ඇලුම් බැඳුම් වල සියුම් බව පෙන්눔 කරන දෙන ගාථා දෙකකුත් කථාන්තරයකුත් තමයි අද අපි ඉදිරියට ගන්නෙ. බුදුරජාන් වහන්සේ සවැත් නුවර වැඩ වාසය කරන කාලේ ඒ සවැත් නුවර මහලු කාලේ පැවිදි වුණු භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙනයි මේ ගාථා දෙක වදාළේ. සවැත් නුවර හිටියා ධනවත් ගෘහපතියන් පිරිසක් බොහොම සමගි සම්පන්නව නොයිකුත් දන්පින් කටයුතු වල ඉදලා හිටියා බණ ඇසුවා. වයස්ගත වුණාට පස්සේ අය කල්පනා කළා අපිට දැන් ගිහි ජීවිතේ ඉඳලා වැඩක් නැහැ. අපි පැවිදි වෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර ලබාගෙන පැවිදි වුණා. පැවිදි වුණාට මොකටද? ඒකට අදාළ ඉගෙනීම් කටයුතු භාවනා ආදිය කරගෙන තරම් හැකියාවක් නැහැ වයස්ගත වෙලා පැවිදි වුණු නිසා. මේ පිරිස දේතමනාරාමේ පිටිපස්සේ කුටි කීපයක් හදවාගෙන එතන වාසය කළා. ඒ වගේම පිණ්ඩපාතේ වඩිනකොට තමන්ගේ අඹු දරුවන්ගේ ගෙදරවල වලට තමයි වැඩිපුරම වැඩම කළේ. එහෙම ගිහිල්ලා ඒ ලබාගත්තු පිණ්ඩපාත ආහාරය අරගෙන ඇවිල්ලා ඒ එක වික්ෂුන් වහන්සේ නමකගේ පුරාණ භාර්යාව පොතේ සඳහන් වෙන්නේ පුරාණ දුතිකා කියලා පැරණි භාර්යාව ගේ ගෙදරට ගෙනල්ලා එතන ඉඳගෙන මේ අය දානේ වළඳන මොකද හේතුව අර තැනැත්ති හොඳට රස ආහාර පිසන්න දක්ෂයි. ඒ තැනැත්ති හඳුන්වන්නේ මధుර පාචිකා කියලා. මේ මధుර පාචිකා උපාසිකාවගේ ගෙදරට රැස් වෙලා මේ සංඝයා වහන්සේලා දානි වළඳන ඔය ඕන කරන රසකාරක ඒ තැනැත්ති සපේන නිසා. ඔහොම ඉන්න අතරේ අර උපාසිකාව හදිසි ආබාධයකින් කලුරිය කළා. ඉතින් මේ සංඝයා වහන්සේලා ටික ශෝක ප්‍රකාශ වශයෙන් අර ඒ උපාසිකාවගේ කලින් සාම පුරුෂයවලා හිටි වික්ෂුන් වහන්සේගේ කුටිය රැස් වෙලා එකිනෙකාගේ බෙල්ල අල්ලගෙන අඬන්න වැළපෙන්න පටන් ගත්තා අපිට මේ රසහාර පිසු මధుර පාචිකාව උපාසිකාව නැති වුණා කියලා. සංඝයා වහන්සේලා එහෙමෙන් ඇවිල්ලා මොකද කලබලය කියලා අහනකොට කිව්වා අපිට මෙන්න මෙහෙම දෙයක් වුණා අපිට ඊටාම හොඳට ආහාර පිළිල කර දුන්න රසහාර පිළිල දුන්න උපාසිකාව නැති වුණා දැන් ඉතින් එහෙම කෙනෙක් කොහෙන් සොයන්නද කියලා මේ අය වැළපෙනවා. ওই කතාව ධර්ම සභාවටත් ගියා. ඉතින් ඒ සංඝයා වහන්සේලා ඔය සිද්ධිය ගැන කතා කර කර ඉන්න අතරේ බුදුරජාණන් වහන්සේ ඇවිල්ලා සිරිත් පරිදි කුමක්ද මහණෙනි කතා කර කර හිටියේ කියලා අහලා ප්‍රකාශ කළා මහණෙනි දැන් පමණක් නෙවෙයි අතීතේත් කපුටු යෝනිය ඉපදිලා මේ අර කියාපු භික්ෂුවත් ඒ භාර්යාවත් කපුටෙකුත් කපුටියෙකුත් වෙලා මූදු වෙරළේ දාපු බලිබිලි කන අතරේ මූදට ගහගෙන ගිහිල්ලා ඒ කැවිඩිය මූදෙහි ඉන්න වෙහෙස වෙලා කටින් වතුර අරගෙන ගිහිල්ලා මූද ඉන්න වෙහෙස වෙලා අමාරුවේ වැටුණායි කියලා කාක ජාත කියන නැමැති ජාත කතාවත් ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ වදාලා. ඒ කතාවේ ඇටියට මෙහෙමයි තියෙන්නේ. අය අතීතයේ බුදුරජාන් වහන්සේ බෝධිසත්ව කාලයේදී සමුද්‍ර දේවතාවෙක් වෙලා ඉපදිලා හිටියා. ඒ පළාතේ මිනිස්සුන්ගේ සිරිතක් තිබුණා. ඒ සමුද්‍ර දේවතාවටත් නාගයින්ටත් බලිබිලි පුදවීම වශයෙන් පිදීම වශයෙන් ආහාර මස් මාංශ මත්පැන් ආදිය ගෙනල්ලා මූදු වෙරළේ තියනවා. ඉතින් කපුටෙකුත් කපුටියෙකුත් මූදු වෙරළේ අවදින අතරේ මේක දැකලා කාලා මේ මස් එහෙම කාලා රාත් බීලා මත් වෙලා දෙන්න මූදේ නාන්න කියලා ගිහිල්ලා කැවිඩිය මූදු රැළට අහුවෙලා ගසාගෙන ගිහිල්ලා මාළුවෙකුට ගොදුරුණා. කවුද ගෑ ගහන්න පටන් ගත්තා ශෝක ප්‍රකාශ කරන්න පටන් ගත්තා අනිත් කවුරු රැළත් ඇවිල්ලා අනේ අපේ මේ මේ තරම් කදිම යෙහෙලිය මේ හොර මූද ඇදගෙන ගියා කියලා අපි මේ මූද ඉහිමු කියලා එකතු වෙලා කටින් වතුර අරගෙන එළියට ගෙනහිල්ලා මේ මූද ඉන්න උත්සාහ කරන වැඩි අන්තිමට කටත් මූදු වතුරෙන් උගුරත් වේලිලා ගිහිල්ලා වෙහෙස වෙලා ඉන්න අවස්ථාවේ සමුද්‍ර දේවතාවා භයංකර වේශයක් දක්වලා මේ කබුටු පෙළ පිටක් කරලා ඇරියා කියලා ඒ කතාන්තරේ කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ අතීතයේ හිටියේ ඒ ජෝඩුවම තමයි ඔය ඒ කපුටු රැළම තමයි ඔය දැන් ඔය මහලු රක්ෂණ මහන්සලා හැටියට ඉන්නේ ඒක නිසා මහණෙනි රාග දෝෂ මෝහ කියන ඒ වන සිඳින තාක් මේ කෙනෙකුට මේවායින් බේරෙන්න බෑ කියන අදහස දෙන අන්දමේ ගාථා දෙක අර කලින් සඳහන් කළ ගාථා දෙක වදාලා වනං චින්දත මා රුක්ඛං මේ ගාථාවේ පළවෙනි ගාථාව කියනකොට එකපාරටම අර්ථය පැහැදිලි නෑ ටිකක් ගැඹුරු අදහසක් ඒක යට තියෙන බව පේනවා වනං චින්දත මා රුක්ඛං වනතෝ ජායතේ භයං වනයේම සිඳින්න ගස නොවේ ගස පමණක් නොවේ වනයේම සිඳලන්න වනතෝ ජායතේ භයං වනයෙන් තමයි බිය උපද්‍රව අනතුරු ඇති වෙන්නේ චෙත්වා වනංච වනතංච නිබ්බනා හෝත බික්කවෝ මහණෙනි මේ වනයත් වන ලැහැබත් සිත දමලා වනයෙන් මිදුනෝ වව් මිදුනාය වෙන්න. ඊළඟට ඊළඟ ගාථාවේ කියන යාවංච වනතෝ නචිජ්ජති අනුමත්තෝ පිනරස්සනාරිසු යම්තාක් පුරුෂයෙකු තුල ස්ත්‍රීන් පිළිබඳව ඇති ඒ කෙලෙස් වන ලැබ සිඳ නොදා තිබේද ඒ තාක් ඒ පුරුෂයා හරියට කිරිබොන වසු පැටියෙකු මව කෙරෙහි ඇලිලා ඉන්න වගේ හැලුම් කරන්න වගේ පිළිබඳ සිත් ඇතිව අර ස්ත්‍රීන් පිළිබඳ පිළිබඳ සිත් ඇතිව ආශය කරයි කියලා ඔන්න ඔය අදහසයි ඒ ගාථාවේ දෙවෙනි ගාථාවේ කියවෙන්නේ. ඉතින් මේ අර ගිහි ජීවිතය සමුගත්තට මොකද දැන් අර ගස පමණක් සිඳින්න කියලා කිව්වේ දැන් බොහෝ දෙනා පැවිදි වෙනවා කියලා කියන්නේ ගිහිගේත් ගිහිගේට ආදාළ ඒ දේවලුත් අතහැරලා සිවුර පොරවා ගැනීමයි. නමුත් එපමණක් නෙවෙයි මහා කෙලෙස් වන ලැහබක් තියෙන බවයි මෙතන බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. ඉතින් අර ක්ලේශ ගැන කියනකොට මේ පින්නතුණුත් අහලා තියෙනවා. කෙලෙස් අනුසය කියලාත් කොටසක් තියෙනවා. ඔය බරපතල හැඩියට පෙනෙන කෙලෙස් පමණක් නෙවෙයි ඒවා යටින් බොහොම ගැඹුරට ගිහිච්ච මුල් ඇති සංසාරේ දීර්ඝ කාලයක් රාග දෝෂ මෝහ ආදියට ගිහිච්ච හිත් වල ඒවාට අදාළව අනුශය වශයෙන් සියුම් කෙලෙස් කොටසක් තියෙන බව අපේ මේ ධර්මයේ සඳහන් වෙනවා. ඒක නිසා අර විදිහට පැවිදි වුණත් තමන්ගේ නිවන් පිළිබඳ ගමනට නානාවිධ බාධක එනවා. විශේෂයෙන්ම ඥාති පරිබෝධ කියලා ඥායන්ගෙන් එන පරිබෝධය බොහෝ විට සංඝයා වහන්සේලාට බාධකයක් වෙනවා. දැන් මෙතනත් ඒ වගේ මේ අතීත පුරාණ භාර්යාව පුරාණ ဒုတိ යිකා කියලා කෙනේ භාර්යාවට ඒ ඒ රස ආහාර පිළිබඳ ඇලුමෙන් නිසා අර විදියට ශෝකයටපත් වුණු බවයි පෙනෙන්නේ. මේ කාරණය කියවෙන ඊ타මත්ම වටිනා සූත්‍ර දේශනාවක් බුදුරජාණන් වහන්සේ එක් අවස්ථාවක වදාලා කොසඹෑනුවරදී ගංගානම් ගඟී ගංගතේ තෙර වැඩ වාසය කරන අවස්ථාවේ බුදුරජාණන් වහන්සේට පෙනුණා විශාල දරකොටයක් ගඟ ගඟේ වතුරට ගහගෙන යනවා. දැකලා මේ සංඝයා වහන්සේලා අමතලා අහනවා මහණෙනි දැක්කද අර විශාල දරකොටිය ගඟ වතුරේ ගලාගෙන ගහගෙන යනවා. එසේ ස්වාමී එතකොට බුදුරජාණන් වහන්සේ ඊළඟට ප්‍රකාශ කරනවා මහණෙනි ওই දරකොටය මෙතරට ලං වෙන්නේ නැත්නම් එතරට ලං වෙන්නේත් නැත්නම් මැද කිඳා බහින්නේත් නැත්නම් ගොඩට ගසාගෙන ඇවිල්ලා උඩට මතුවලා තියෙන්නේත් නැත්නම් මිනිස්සෙන්ට අසු වෙන්නේත් නැත්නම් අමනුෂ්‍යයෙන්ට අසු වෙන්නේත් නැත්නම් දියසුලියට අහු වෙලා ගසාගෙන යන්නේත් නැත්නම් ඇතුළත කුණු වෙන්නේත් නැත්නම් මේ දරකොටය මූදටම නැඹුරුව ගලාගෙන ගිහිල්ලා යම් දවසක මූදට යනවා. එසේම මහණෙනි නුඹලාත් මොන ඊළාට ප්‍රහේලික හැටියට ඉදිරිපත් කරන නුඹලා මෙතරට ලං වෙන්නේත් නැත්නම් එතරට ලං වෙන්නේත් නැත්නම් මැදකිඳා බහින්නේත් නැත්නම් ගොඩට මතු වෙලා තිබෙන්නේත් නැත්නම් මිනිස්සෙන්ට හසු වෙන්නේත් නැත්නම් අමනුෂ්‍යයන්ට හසු වෙන්නේත් නැත්නම් දියසුලයට අහු වෙන්නේත් නැත්නම් ඇතුළත කුණු වෙන්නෙත් නැත්නම් නුඹලාත් මේ පැවිදි ජීවිතයේ අවසාන නිෂ්ඨාවන නිවනට නිවනට පැමිණෙනවා මොකද මේ සම්මා දිට්ඨිය කියන එක සම්‍යක් දෘෂ්ටිය නිවනට නැමරුව යන එකක් නිසා මේක ප්‍රකාශ කළාම එක්තරා සංඝයා වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මොකද්ද භාග්‍යතුන් වහන්සේ මෙතර කියන්නේ මොකද්ද ඊතර කියන්නේ මොකද්ද මැද කිඳා බැහිම කියන්නේ මොකද්ද ගොඩ මතුවලා තියෙනවා කියලා කියන්නේ මොකද්ද මිනිස්සෙන්ට හසු වෙනවා කියන්නේ මොකද්ද අමනුෂ්‍යයෙන්ට හසු වෙනවා කියන්නේ මොකද්ද දියසිලට අහු වෙනවා කියන්නේ මොකද්ද ඇතුළත කුණු වෙනවා කියන්නේ ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ අර උපමා උපමේය සංසන්දනය කරන ධර්ම කාරණා මතු කරගෙන මහණෙනි මහණ මෙතන මේ මේ උපමාවට අනුව මෙතර කියලාම අදහස් කළේ ආධ්‍යාත්මික ආයතන 6යි ආධ්‍යාත්මික ආයතන 6 නමින් හඳුන්වන්නේ ඇස කන නාසය දිව කය මන මෙතෙරට ලං වෙනවා කියලා කියන්නේ හිතා ගන්න පුළුවන් ඒවා ආත්ම වශයෙන් ඒවාට දැඩි ඇල්ම ඇති කර ගැනීම මේ ආධ්‍යාත්මික ආයතන 6. එතකොට එතෙර කියලා කියන්නේ බාහිර ආයතන 6. ඇස ආදී ඉන්ද්‍රියයන්ට හසු වෙන අරමුණු. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. රූප, සද්ද, ගන්ධ, රස, පොට්ටබ්බ කියන්නේ ස්පර්ශයට හසු වෙන දේ. ධම්ම කියන්නේ හිතට අහු වෙන දේ. අරමුණ. ඔන්න ඒවා ඒ එක තමයි එතෙර. මැද කිඳා බහීම කියලා අදහස් කළේ නන්දි රාග කියලා කියන සතුටු වීම ස්වභාවය ඇති ඇලීම. ඊළඟට ගොඩට මතුවලා තියෙන මහිම තැබීම යන්නේ අදහස් කළේ අස්මිමාන කියලා කියන වෙමි කියන සියුම් මානය. වෙමි කියලා සාමාන්‍යයෙන් කෙනෙකු තුල ඊ타ත්ම සියුම් මන්දමින් තිබෙන මාන්නය. මිනිස්සෙන්ට හසු වෙනවා කියලා කියන්නේ අන්න ඒක ගැන ටිකක් විස්තර කරනවා එතන බුදුරජාණන් වහන්සේ. ඇතම් කෙනෙක් මහාන වෙලා ඉවරලා ගිහි සංසර්ගයෙන් යුක්ත ගිහි සංසට්ට කියලා කියන්නේ. ගිහියන් හා එක්ව වැඩ කටයුතු කරගෙන යනවා සහ නන්දි සහ සෝකී සුඛිතේසු සුඛිතෝ දුක්ඛිතේසු දුක්ඛිතෝ මේ වචන වලින් කියන්නේ ඒ අය සතුටු වෙන කාරණා අනුව මේ භික්ෂුන් වහන්සේත් සතුටු වෙනවා. ගිහියන්ට සතුටු වෙන දේ, ගිහියන් සතුටු වෙන දේවල් ගැන මේගොල්ලොත් සතුටු වෙනවා. මේ භික්ෂුවත් සතුටු වෙනවා. ගිහියන් දුක් වෙන ශෝක ශෝක වෙන ඒවත් ශෝක වීමත් එක්ක මේ මේ භික්ෂුවත් ශෝක වෙනවා. ඒ අයගේ සැපතෙහි සතුටු වෙනවා. ඒ අයගේ දුකෙහි දුක් වෙනවා. උපේක්ෂාව නැතිව. ඒ අර සම්බන්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන්. ඒ වගේම ගිහියන්ගේ යම් යම් කුදු මහත් වැඩ කටයුතු තියෙනවනම් ඒවාට යෙදිලා ඉන්නවා. බණ භාවනාවලට නෙවෙයි ගිහියන්ගේ කැඩ වැඩ කටයුතු වලට යෙදිලා නානාවිද මේ පින්නතුන්ට විස්තර කරන්න ඕනේ නෑ නේවා. අන්න ඒ ඒ වයයට යෙදිලා ඉන්න අය භික්ෂුව. ඕක තමයි මිනිසෙන්ට අහු වෙනවා කියන්නේ. මනුස්සාග්‍රහ. අමනුෂ්‍යයන්ට හසු වෙනවා කියන එක තෝරන්නේ යම් කිසි භික්ෂුවක් ඒ ශාසන ප්‍රතිපත්ති රකින්නවා ශීලාදී ඒ ಗುಣධර්ම මම මේ ශීලයෙන් ප්‍රතේන් මේව රැකීමෙන් මේ සිල් රැකීම ආදියෙන් යම් කිසි දිව්‍ය ලෝකයේ උත්පත්තියක් ලබනවා හිතට ගිහිත ගිහිච යම් කිසි දිව්‍ය ලෝකයේ උත්පත්තියක් ලබනවා කියලා දෙව්ලොව අරමුණු කරගෙන මේ ශාසන ප්‍රතිපදාව හැසිරෙනවා නිවන නෙවෙයි සසර කෙලවර කිරීම නෙවෙයි ඒක තමයි අමනුෂ්‍යයන්ට හසු වුණා කියන්නේ ඊළඟට ආවට්ටගාහෝ දියසුලිය කියලා අදහස් කරේ පංචකාම සම්පත්තියට. පංචකාමයට යට වෙනවා. ඒක දියසුලියට අහු වෙනවා වගේ. ඊළඟට අන්තෝපූති ඇතුළත කුණු වෙනවා කියලා කියන්නේ ශ්‍රමණේක් නොවි ශ්‍රමණේක් හැටියට පෙන්눔 කරනවා. ඊටාම දුස්සීලව පාප ධර්මව අබ්‍රහ්මචාරීව ඒ කෙලෙස් සහිතව ජීවත් වෙනවා. ඊටාමත් කිලිටි ජීවිතයක් ගත කරනවා. ඒක තමයි ඇතුළත කුණු කියන්නේ. ඉතින් එහෙම වුණොත් අන්න අර නිවන කියන නිෂ්ඨාවට එන්න බෑ කියන අදහසයි එතන බුදුරජාණන් වහන්සේ ওই සූත්‍ර ආදේශනාවෙන් ඉදිරිපත් කළේ. ඔය කියපු බාධක නිසා. ඒක දේශනා කරලා ඉවර වුණත් එක්කම ඒ අවස්ථාවේ බුදුරජාන් වහන්සේ ළඟ හිටියා නන්ද කියලා ගෝපාලකයා. මේ නන්ද ගෝපල්ලාට මේ දේශනාව හරියටම ගැඹුරින් වැදිලා ඒ නන්ද ගෝපාලකයා කියනවා භාග්‍යතුන් වහන්සේ මම මෙතෙරට ලං වෙන්නෙත් නැහැ. එතෙරට ලං වෙන්නෙත් නැහැ. මැදකින්දා බහින්නෙත් නැහැ. ගොඩට මතු වෙලා ඉන්නෙත් නැහැ. මිනිසෙන්ට හසු වෙන්නෙත් නැහැ. අමනුෂෙන්ට හසු වෙන්නෙත් නැහැ. දියසුලට අහු වෙන්නෙත් නැහැ. අතුලත කුණු වෙන්නෙත් නෑ භාග්‍යතුන් වහන්සේ මට මේ ශාසනයේ පැවිද්ද උපසම්පදාව ලබා දෙන්න දෙවන සීක්වා කියලා ආරාධනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේ කිව්වා නන්ද එහෙමනම් ওই ගවරැල ගිහිල්ලා ඒ අයිතිකාරයාට ස්වාමියාට බාර දීලා එන්න. මේ නන්ද ගෝපාලයාට කොයිතරම් පැවිද්ද ගැන උනන්දු ඉක්මන්කම තියුණාද කියතොත් කියනවා නෑ භාග්‍යතුන් වහන්සේ මේ මේ එළදෙන්නෝ ඒ පැටවුන්ට තියෙන ඇල්ම නිසා ඒගොල්ලෝ පාර බලාගෙන යයි. එතකොට බුදුරජාණන් වහන්සේ නැවතත් කිව්වා නෑ නෑ නන්ද ගිහිල්ලා ඒ ස්වාමියාට ඒ ගවයින් බාර දීලාම එන්න කියලා. ඉතින් නන්දත් ඒකට කීකරු වෙලා ගිහිල්ලා ඒ ගවයින් බාර දීලා ඇවිල්ලා ශාසනයේ පැවිද්ද ලබාගෙන ඊළඟට කෙටියෙන් තියෙන්නේ ඊ타මත්ම දැඩිව වීර කළා නොබෝ කලකින්ම උතුම් වූ අරහත් ඵලයටපත් වුණා කියලා සඳහන් වෙනවා නන්ද ගෝපාල කියලා. ඉතින් මේක තුලින් අපට අර ඕන කරන ටිකත් අහු වුණාර කියාපු පැවිදි වුණාට පස්සේ තියෙන බාධක මෙතන විශාල රාශියක් කියවෙනවා. විශේෂයෙන්ම අර මේ මෙතෙන්ට අදාළ manussග්ගා මිනිස්සෙයින්ට හසු වෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් මේකම අටුව ආදී තෝරන්න ගියාම තවත් මේක අර්ථවත් කරන්න නොයෙකුත් අන්දමින් දක්වන විශේෂයෙන්ම මාළුවියේදී පැවිදි වුණාට පස්සේ ඒ පවුල් වලට තියෙන සම්බන්ධය නිසා ඇතම් කෙනෙක් එබඳු භික්ෂුව අටුවාවල හඳුන්වන්නේ සමන කුටුම්බිකෝ කියලා. දැන් කුටුම්බ කියලා කියන්නේ පවුල. කුටුම්බික කියන්නේ පවුල්කාරයා. කෙලඹියා කියලා පරණ සිංහල වචනයක් තියෙනවා. එතකොට මහාන පවුල්කාරේ මහාන කෙලඹියෙක්. හැටියට ජීවත් වෙනවා. අර්ග සම්පූර්ණයෙන්ම බන්ධනේ කැඩුවේ නැහැ. ඉතින් අර ඒක හඳුන්වන උපමාවක් දෙනවා අටුවාවල හරියට යම්කිසි ඔන්න ගම් ඉවුරේ තියෙන ගහක් ගහේ මුල් තියෙන්නේ ගොඩ කොළ විතරක් ගඟට නැඹුරු වෙලා තියෙනවා. අන්න එහෙම ජීවිත ගෙවනවා නම් ගිහි කටයුතු වලම යෙදිමින් අර ගිහි කාලේ කරපු දේවල්. එතකොට ඒත් අර කිව්ව මිනිස්සෙන්ට හසුණු තත්වය වෙනවා. ඉතින් ওই විදිහට අන්න අර සියුම් අන්දමින් මේ පැවිදි ජීවිතයට ඇති බාධක බුදුරජාණන් වහන්සේ ওই විදිහට දක්වා වදාලා. අර බාහිරව පෙනෙන ඕලාරික හැටියට ගොර හැටියට පෙනෙන කෙලෙස් වලට වඩා සියුම් කෙලෙස් මට්ටම් තිබෙනවා. ඒවා තමයි ඒවා මේ බුද්ධ ශාසනයේ ඒවා මතු කරලා දීලා තියෙන්නේ. ඒවා ජය ගන්න ආකාරයත් පෙන්눔 කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ නානාවිධ දේශනා ඒ අවස්ථානුකූලව සංඝයා වහන්සේලාට පැවැත්තුවා. උපදෙස් දුන්නා. ඒ ඒ මට්ටම් වලින් ජය ගන්න ආකාරයේ කෙලෙස්. ඒ පිළිබඳවත් ඊ타මාත්ම වටිනා සාකච්ඡාවක් සඳහන් වෙනවා ධර්මයේ. පින්ඩෝල භාරද්වාජ කියන ස්වාමීන් වහන්සේ උදේනි රජුරුවන් එක්ක කළ ධර්ම සාකච්ඡාවක්. ඒකට ඒතන සඳහන් වෙන්නේ කොසඹෑනුවර ഘോഷිතාරාමේදී ഘോഷිතාරාමේදී පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේට වැඩි අවස්ථාවක උදේනි රජුරුව. මේ උදේනි රජුරුව ඒ වෙනකොට බෞද්ධයෙක් නෙවෙයි. ඉතින් උදේනි රජුරුව මේ ඇවිල්ලා මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේගෙන් මෙහෙම ප්‍රශ්නයක් අහනවා. නියම ශ්‍රද්ධාවක් නැති නිසා අමතන්නේ ඒ ස්වාමීන් වහන්සේගේ නමින් භාරද්වාජ. භාරද්වාජය මේ ශාසනයේ කළු කෙස් ඇතිව භද්‍ර යෞවනෙහි පැවිදි වුණු ඒ සංඝයා වහන්සේලා කොහොමද මුළු ජීවිතය තුලම Brahmachariyo වාසය කරන්නේ? මේකට මේ කවර මේකට රහස මොකද්ද? මේකට හේතුව මොකද්ද? එතකොට ඔන්න මේ පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා අපේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිය දේශනාවක් කරලා තියෙනවා. මහණෙනි මව් පමණ වයස් ඇති ස්ත්‍රීන් පිළිබඳව මවක කියන සංඥාව ඇති කරගන්න. මවක කියන සිත ඇති කරගන්න. සෝයුරිය ප්‍රමාණය ඇති ඒ ස්ත්‍රීන් කෙරෙහි සෝයුරියක කියන හැඟීම ඇති කරගන්න. දුවක ස්වභා දුවක ප්‍රමාණයේ වයස ඇති අයට දුවක කියලා ඒ අදහස සිත ඇති කරගන්න කියලා මෙහෙම දේශනාවක් කරලා තියෙනවා. ඒක කිව්වහම මේ රජුරෝ කියනවා භාරද්වාජය ඔහොම කිව්වට මොකද මේ සිතේ ස්වභාවය බොහොම ලොල්. සිත ලොල් වෙන ස්වභාවයක් වෙනවා. ඇතැම් විට මව පිළිබඳවත් ලෝභ සිත ඇති වෙනවා. සෝයුරිය පිළිබඳවත් ලෝභ සිත් ඇති වෙනවා. දුව පිළිබඳවත් ලෝභ සිත් ඇති වෙනවා. වෙනත් යම් කිසි හේතුවක් තියනවාද මේ සංඝයා වහන්සේලාට මේ Brahmacharyaව සම්පූර්ණ කරන්න යම් කිසි උපදේශයක් මේ හැර යමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියනවාද? ඔන්න දෙවනුව ඊළඟට පින්ඩෝල බහරද්වාජ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා එසේ මහරජ මෙහෙමත් දේශනා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ තියෙනවා මහණෙනි ශරීරය පාදාන්තයේ සිට කෙස් දක්වා අසුබ වශයෙන් මෙනෙහි කරන්න මේ විදිහකුණ කොටස් ශරීරයේ තිබෙනවා කියලා මේ පින්නතුන් දන්නවනේ ඔය පිළිකුල් භාවනාවට හදාළ ඒ සූත්‍රය එතෙන්දී ඉදිරිපත් කරනවා මේකත් උපකාර වෙනවයි කියලා. එතකොටත් රජ්ජුරුව කියනවා භාරද්වාජය ඔය භාවනාවෙන් සීල සමාධි ප්‍රඥා දියුණු කරපු කෙනෙකුට නම් ඔය ඔය කියාපු භාවනාව හිතට අල්ලාවි. නමුත් ඇතැම් විට අසුභ වශයෙන් මෙනෙහි කරන්නේ කියලා සුභ වශයෙන් මෙනෙහි වෙන්නේ. ඔහොම පටලැවිල්ලකුත් වෙනවා. මේ ඇර වෙනත් යම් කිසි දේශනාවක් තියනවාද සංඝයා වහන්සේලාට මේ Brahmacharya වාසය ගෙන යන්න උපකාර වෙනවා. ඔන්න තුන් වෙනුව එතකොට ඊළඟට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළා කියනවා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මෙහෙමත් දේශනාවක් පවත්වලා තියෙනවා. මහණෙනි, ඔන්න ඊළඟට ඉන්ද්‍රිය සංවරය පිළිබඳවයි කියන්නේ. ඇස පිළිබඳව සංවර වෙන්නේ ඇසින් රූපයක් දැකලා ඇසින් රූපයක් දැකලා ඒ පිළිබඳව නිමිත්තක් ගන්නෙත් නෑ අනුයන්ජන කියලා කියන අනු නිමිත්තක්. ඒ වචන වල යම් ගැඹුරකුත් තියෙනවා. නිමිති අනුයන්ජන ගන්න එපා. ඊළඟට ඉන්ද්‍රියන් පිළිබඳව රකනාලද දොර ඇතිව වාසය කරන්න. ගුත්තද්්වාර. ඊළඟට ඉන්ද්‍රිය සංවර කියලා කියන ඉන්ද්‍රිය දොරටු වහන්න වහ ගන්න. කියලා ඒ ඉන්ද්‍රිය සංවරය පිළිබඳව ඇස කන නාසය දිව කය මන කියන ඒ නිරන්තරයෙන් සඳහන් වන ඒ සම්පූර්ණ සූත්‍ර දේශනාව ඉදිරිපත් කළා. එහෙම වහගන්නේ මොකටද කියන එකත් ප්‍රකාශ කරනවා. යම්කිසි දැඩි ලෝභය සහ දුම්නස හා පිළිබඳ දුම්නස කියනවා ද්වේෂය හා සම්බන්ධ ආශ්‍රව ධර්මයන් ගලා ගැනීම වැළැක්වීම සඳහා ඉන්ද්‍රිය දොරටු නිරන්තරයෙන් ආරක්ෂා කරන්න ඒ දොරටු වහගන්න කියන එකයි අවස්ථානුකූලව ඒ දොරටු වහගන්න කියන අන්න ඒ ඉන්ද්‍රිය සංවරයට අදාළ සූත්‍ර දේශනාව ඒ අවස්ථාවේ ඉදිරිපත් කළා. අන්න එතකොට උදේනි රජුරෝ ඒක ගැන බොහොම පැහැදිලා භාරද්වාජ මේකම තමයි නියම හේතුව සංඝයා වහන්සේලාට උපකාර වන අර Brahmacharyaව රැකීමට උපකාර වන හේතුව කියලා මේ මේ රජතුමා තමාගේ මේ කාමභෝගී රජ කෙනෙක් නමුත් තමාගේ අන්තఃපුර අත්දැකීමකුත් එකතු කළා මේ ධර්මය සම්දිටික භාවය එතන මතක් කර පෙන්වු කරනවා භාරද්වාජේ මම ඇතම් දවසක කය වචනය හිත ඒවා පිළිබඳව හරි රැක්මක් නැතිව සති සම්පජඤ්ඤයක් නැතිව අන්තఃපුරයට ඇතුල් වුණාම ඉන්ද්‍රිය සංවරයක් නැතුව ඇතුල් වුණාම බොහෝ කොට මගේ හිත ලෝභ ධර්මයන්ට යට වෙනවා. නමුත් යම් අවස්ථාවක කය වචනය සිත පිළිබඳව රැක්මක් ඇතිව ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව සති සම්පජඤ්ඤයෙන් ඇතුළු වුණොත් මට ඒ විදිහට අන්තఃපුරයේදී ඒ විදිහේ කෙලෙස් ගලාගෙන ඉන්නේ නැත කියලා තමන්ගේ අත්දැකීම් ආශ්‍රයෙන්ම ඒ තුන්වෙනි කාරණය තාමත්ම ඉහළින් පිළි අරගෙන උදේන් රජුරුවන් ඒ අවස්ථාවෙම කොයිතරම් වටිනවද භාග්‍යතුන් වහන්සේ මෙහෙම දේශනාවක් කළා තියෙන්නේ කියලා Taman තුනුරුවන් සරණ යනවා මේකට බොහෝ විට සඳහන් වෙන්න පාසෙන ඉතාමත්ම විශිෂ්ටයි බුදුරජාන් වහන්සේගේ දේශනාව මම අද දින බුදුන් දහම් සඟුන් සරණ යනවා දිව්‍ය අතීතා කියලා ඔන්න ඒ අවස්ථාවේ තමයි උදේන් රජුරෝ තුනුරුවන් සරණ පවා ගියේ ඉතින් මෙතනත් අර ඒ කොයි මට්ටමින් නමුත් කෙලස් මර්ධනය කිරීමට උපකාර වෙතත් මෙතන අර උදේනි රජුරෝ තමන්ගේ අත්දැකීමත් එක්ක සම්බන්ධ කරලා ගත්තේ අවසානයේට කියන අර ඉන්ද්‍රිය සංවරය හා සම්බන්ධ සති සම්පජඤ්ඤය එකට අදාළ ඒ බුද්ධ දේශනාවයි. ඉතින් එතනත් ඒ වැදගත් කාරණයක් කියවෙනවා. ඔන්න එතන ඉඳලා අපි තවදුරටත් බලනවා නම් මෙතන ඉඳලා තියෙන අර අපි කලින් කියාපු අනුසය පිළිබඳ කතාවට අදාළ ඒවා ඇතම් කෙනෙක් කල්පනා කරනවා මේ කාලේ ඒවා පිළිබඳව නොයෙකුත් දෘෂ්ටි උපදවාගෙන තිබෙනවා. මේ ඉන්ද්‍රිය පහ හිත ගැන වැඩි තැකීමක් නැහැ. ඉන්ද්‍රිය පහ වහගත්තු හැටිය අපට පුළුවන් මේ කෙලෙස් ජය ගන්න කියලා එහෙම හිතන කොටසකුත් තියෙනවා. නමුත් මේ ඉන්ද්‍රිය පහත් ඇත්ත වශයෙන් ධර්මයේ ඉන්ද්‍රිය හයක් ගැන කියවෙන බව ඇත්ත. නමුත් ඇතැම් තැනක සඳහන් වෙනවා මේ බාහිර ඉන්ද්‍රිය පහ වටේට තිබෙනවා මනින්ද්‍රිය කියලා කියන හයවැන්න මැදින් තිබෙනවා. ඒ විදිහට දක්වන අවස්ථාවලුත් තිබෙනවා. මහණෙනි බුද්ධ වචනයක් තිබෙනවා. මහණෙනි ඇස කන නාසය දිව කය කියන මේ බාහිර ඉන්ද්‍රිය පහ ඒ වාටම අදාළ ඒ වාටම ආවේනික ගොදුරු බිම් ඇතිව ඇහැට රූපය කනට සද්දය නැහැයට සුවඳ ඒ විදිහට ඒ වාට අදාළ ගොදුරු බිම් වලයි ඒවා හැසිරෙන්නේ. එහෙම ගොදුරු බිම් වල හැසිරලා අරගෙන යන ගොදුරු ඔක්කොම ඒ සියල්ලම මනස මනි නැද ඉන්න මනින්ද්‍රිය ඒවා අනුභව කරනවා. අර පහින්ම ගේන ඒවා හිතේ තැන්පත් වෙනවා කියන එකයි. ඔන්න ඔතනයි ඒ ගැඹුරුම කොටස තියෙන්නේ. ඒක නිසා සංසාරේ දීර්ඝ කාලයක් මේ පංචේන්ද්‍රියන් ඇසුරු කරගෙන එකතු කරගත්තු ඒ අත්දැකීම් රාශිය තුලින් පෙරිලා එන ආශ්‍රව ධර්ම අනුසය ආසව අනුසය ආදී කියලා අනුසය කියලා කියන්නේ යට läගලගෙන ඉන්න කියන අදහසයි. කෙලෙස් වල අවස්ථා තුනක් බොහෝ විට සඳහන් වෙනවා. අනුසය පරිඋත්ථාන වීතික්කම කියලා. ඔය ධර්මයේ සඳහන් වෙනවා අනුසය කියලා කියන්නේ අන්න අර යට läගගෙන ඉන්න නිදාගෙන ඉන්න වගේ කෙලෙස් ස්වභාවය. පරිඋත්ථාන කියන්නේ උන අවදි වුණු අවස්ථාව. වීතික්කම කියලා කියන්නේ ශික්ෂාපදයක් කඩන්න තරම් බලවත් වුණු අවස්ථාව. ඉතින් මෙතන මෙන්න මේ අනුසයට හේතුව අර පංචේන්ද්‍රියන් ආශ්‍රයෙන් අරගත්තු ඒ අත්දැකීම් රාශියෙන් අපි ඇති කරගත්තු යම් යම් සාංශාරික පුරුදු සමූහයන්. මේවා ජය එක පහසු නෑ. නමුත් ඔන්න බුදුරජාණන් වහන්සේ ඊ타මත්ම උත්කෘෂ්ඨ දේශනාවක් එක් අවස්ථාවක පැවැත්වුවා කජංගලා නැමැති ගමේ වැඩ වාසය කරන අවස්ථාවක පාරාසරිය කියලා බ්‍රාහ්මණෙක් හිටියා. ඒ බ්‍රාහ්මණයාගේ අන්තේවාසිකයා අතවැසියා තමයි උත්තර. මෙන්න මේ උත්තර කියන ඒ අන්තේවාසිකයා එක දවසක් ද බුදුරජාන් වහන්සේ දකින්න ඇවිල්ලා සතුරු සාමිචේදිලා එකත් පසක ඉඳගත්තාම බුදුරජාන් වහන්සේ අහනවා උත්තර මේ ඔබේ ඇත්තද මේ ඔබේ ආචාර්යවරයා පාරාසාරිය යම්කිසි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවද යම්කිසි ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවද එසේ ඉන්ද්‍රිය භාවනාවක් උගන්වනවායි කියලා කිව්වා අපේ ගුරුවරයා. මොකක්ද ඉන්ද්‍රිය භාවනාව කියලා අහුවාම කියනවා මහත් ගෞතමය කෙනෙක් ඇසින් රූප බලන්නේ නැහැ. කනින් ශබ්ද අහන්නේ නැහැ. ඔන්න ওই විදිහේ ඉන්ද්‍රිය භාවනාවක් ඒ අපේ පාරාසරිය කියන ගුරුතුමා උගන්වන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙමනම් උත්තර අන්තයත් ඉන්ද්‍රිය වඩන ලද කෙනෙක් ඉන්ද්‍රිය භාවිත ඉන්ද්‍රිය කියලා කියන ඉන්ද්‍රිය සංවරය පුරුදු කළ කෙනෙක් අන්ධයා. බීරත් ඒ විදිය කෙනෙක්. ඇයි අන්ධයාට පේනින්නෙත් නැහැ, බීරට ඇහෙන්නෙත් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක පිළිගන්නේ නැහැ. ඇස කන ආසය වසාගෙන ඉඳීමක් නොවේ. ඒ එතකොට ඒක කියනකොට ඉතින් උත්තර නිරුත්තර වෙලා බිම බලාගෙන ඉන්නවා. මොකුත් කතාවක් නැහැ. නමුත් භාග්‍යතුන් වහන්සේ ඔන්න සූත්‍ර දේශනාවකට අරමුණු වෙන ආකාරයට ආනන්ද හාමුදුරන් නමතලා කියනවා ආනන්දය ඔය පාරාසරිය උගන්නන ඉන්ද්‍රිය භාවනාව වෙන එකක් අපේ ශාසනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව මේ ශාසනයේ තියෙන අනුත්තර උත්තරීතර ඉන්ද්‍රිය භාවනාව වෙන එක. ඔන්න එතකොට ආනන්ද ස්වාමීන් වහන්සේ ආරාධනා කරනවා දැන් තමයි ස්වාමි භාග්‍යතුන් වහන්සේ කාලය ඒ කාරණේ ප්‍රකාශ කරන්න කියලා ආරාධනා කළා. ඔන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමා සහිතව අර ඉන්ද්‍රියන් 6 පිළිබඳ ඊ타මත්ම ගැඹුරු පුදුමන්දමේ ඉන්ද්‍රිය සංවරයට අදාළ දේශනාවක් පවත්වනවා. යම්කිසි කෙනෙක් ඇසින් රූපයක් දැකලා ඇසින් රූපයක් දුටු විට මනාපයක් ඇති වෙනවා. එහෙම නැත්නම් අමනාපයක් ඇති වෙනවා. ඇතැම් විට මනාප අමනාප දෙකම මිශ්‍රවත් ඇති වෙනවා. එතකොට ඒ කෙනා ඒ වික්ෂුව තේරුම් ගන්නවා දැන් මට මේ මනාපයක් ඇති වෙලා තිබෙනවා මේ රූපය දැක්වීමෙන් අමනාපයක් එහෙම නැත්නම් මේ දෙකම කවලමට ඇති වෙලා තියෙනවා මේක ඕලාරික සංඛතං ඕලාරිකම් පටිච්චසමුප්පන්නං කියන වචනේ ප්‍රකාශ වෙනවා එතන ගැඹුරු අදහසක් මේක සකස් කරගත්තු දෙයක්. මේක මමම සකස් කරගත්තු දෙයක්. මේක පටිච්ච සමුප්පන්න හේතුප්‍රත්‍යයන්ගෙන් උපන්. ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. ඒ වගේම ඕලාරික ගොරහැඩි දෙයක්. ඒ වෙනුවට හිතනවා මේ ඒතං සන්තං ඒතං පණිතං යදිදං උපේක්ඛා. මේ අවස්ථාවේ හිත උපේක්ෂාවට ගැනීම තමයි ශාන්ත කියලා ඉක්මනින්ම අර ඇති වුණු මනාපය, අමනාපය එහෙම නැත්නම් මේ දෙකම ඉවත් කරලා ශීඝ්‍රයෙන් හිත උපේක්ෂාවට ගේනවා. ඒක අපි කියන තරම් පහසු නෑ කෙනෙකුට. නමුත් අන්න බුදුරජාණන් වහන්සේ ඉහළම මට්ටමින් අර ඉන්ද්‍රිය සංවරය ගැන මේ ප්‍රකාශ කරන්නේ. ඊළාට ඒකට දෙන උපමාවයි තාම පුදුම. ඊළාට දෙන උපමාව මොකද්ද? හම්සේ ආනන්ද ඇස් ඇති කෙනෙක් අරගත්තු ඇස වහන්නේ යම්සේද වසාගත් ඇස අරින්නේ යම්සේද ඒ තරම් ඉක්මනින් ඒ කියන්නේ ඇසි පියහෙලන වේගයෙන් ඇසි පියහෙලන තරම් වේගයෙන් අර ඇසින් දුටු රූපය පිළිබඳව ඇති මනාපමනාපකම් ඉවත් කරලා හිත උපේක්ෂාවට ගේනවා. එතෙන් දෙන උපමාවත් එතකොට ඇහැ පිළිබඳ කාරණේ පෙන්වු කරන්නේ ඇහැම උපමා කරගත්ත මෙතන බුදුරජාණන් වහන්සේ. අවස්ථානුකූලව අර ඉන්ද්‍රිය සංවරයට අදාළව ඇස සංවර කර ගැනීම. එතන ඇත්ත වශයෙන් හිතයි එතන සංවර වෙන්නේ. සංවර කිරි ගැනීම තුල නැවත නැවත බලන්න බලන්න ඒවා කෙලෙස් උපදින නිසා සංවරශීලී බවක් ඇති කර ගන්නවා. ඒ වගේම ගැඹුරින් බැලුවොත් අන්න අර මනාපමනාප S2 ඉවතට ගත්තත් මනාපමනාප දෙක දිගට යනවා නම් ඒත් ඉන්ද්‍රිය සංවරය සම්පූර්ණ නැහැ. එතෙන්දි තමයි නුවණ යොදනවා ප්‍රඥාව යොදනවා. මේක අනිත්‍ය ඒ වගේම පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සකස් කරගත්තු මා විසින්ම සකස් කරගත්තු ගොරහැටි ඕලාරික දෙයක් ඊට වඩා ශාන්ත ප්‍රණීත දේ තමයි උපේක්ෂාව. හිත උපේක්ෂාවට කියන්නේ නුවණින් කල්පනා කළා අන්න අර ස්පර්ශනිතා හටගත්තු ඇස පිළිබඳ ස්පර්ශ නිසා හටගත්තු ඒ මනාපමනාප බව ඉවත් කරලා උපේක්ෂාවට හිත ගේනවා. ඔන්න එතකොට ඒ ඇස පිළිබඳ කාරණේදී දීපු උපමාව. ඊළඟට එසේම ආනන්ද කණින් ශබ්දයක් අහලා ඇහුවාම කෙනෙකුට මනාප සිතිවිලි ඇති වෙනවා. අමනාප සිතිවිලි ඇති වෙනවා. එහෙම නැත්නම් මේ දෙකම කවලමට ඇති වෙනවා. ඒ අවස්ථාවේ කල්පනා කරනවා දැන් මට මේ මනාපමනාප ආදී ඇති උනේ මේක පටිච්ච සමුප්පන්න හේතු ප්‍රත්‍යයන්ගෙන් උප්පන්න දෙකක්. මේ ස්පර්ශය නිසා හටගත්තු දෙයක්. මේක ඕලාරික බොරහැඩි දෙයක්. අනිත්‍ය දෙයක් කියලා නමුත් ඊළාට හිතනවා මේකයි ශාන්ත මේකයි ප්‍රණීත එනම් හිත උපේක්ෂාවට ගෙන්නේ. ඒක සද්දේ නිසා ඇති වුණා. නැත්නම් පිට සද්දේ අහලා ඉවර වුණත් ඒ සද්දේ හිත ඇතුලේ රවුපිලි රවු දෙනවනම් අර මනාපමනාප දෙකට අනුව එතන දිගට ප්‍රපංචයක් යනවා. ඒක එතනම සංසිඳවාගෙන උපේක්ෂාවට කියනවා. ඔන්න ඒකට දෙන උපමාව. හරියට යම්කිසි බල ශක්තිමත් පුරුෂයෙක් ඇඟිලි දෙක එකතු වෙලා එකතු කරලා අසුරක් ගසන්න වගේ. අසුරක් ගසන එක බොහොම ක්ෂණයකින් කරන්න පුළුවන් සුළු ශබ්දයක් පැන නගින දෙයක්. අසුර ගැසුව හැටි ඒක සද්ද ඉවරයි. අන්න ඒ වගේ මේ කන පිළිබඳ සංවරය එතන බුදුරජාන් වහන්සේ ඒත් ශබ්දයම උපමා හැටියට දීලා එතන දක්වනවා. ඊළඟට නාසය පිළිබඳව නැහැයින් යම් කිසි සුවඳක්, ගන්ධ සුවඳ ආදියක් ස්පර්ශය කරලා කෙනෙකුට මනාපමනාප එහෙම නැත්නම් මේ දෙකම මිශ්‍රව ඇති වුණු අවස්ථාවේ ඒත් අර විදිහට කල්පනා කළා මේක ස්පර්ශය නිසා ඇති වුණු ප්‍රතිසම්පන්න දෙයක්, ඕලාරික ගොරහැඩි දෙයක් කියලා හිත ගේනවා උපේක්ෂාවට. ඒකට දක්වන උපමාව යම්සේ ආනන්ද පියුම් පතක වතුර බින්දු කීපයක් වැටුනොත් ඒ පියුම් පත ටිකක් යන්තම් ඇලවෙනකොටම ඒක පෙරෙල්ල යනවා. ඊසක පෝණී පදුමිනී පත්තේ ඩිංගක් ඇලවුණු පියුම් පතක පිනිබිඳු නොරඳන්නාක් මෙන් අර නැහැට එන ගඳ සුවඳ පිළිබඳ ඒ මනාපමනාප ඉවත් කරනවා කියලා. ඉතින් පියුම්පද පිළිබඳ කතාවත් තරමක් දුරට නැහැ හා සම්බන්ධයි සුවඳ හා සම්බන්ධයි. ඒකත් මතක තියාගන්න පහසු හැටියට මේ බුදුරජාණන් වහන්සේ ඒ උපමාවක් දීලා තියෙනවා. ඊළඟට ඒ වගේම දිව පිළිබඳව යම් කිසි රසක් රසක් ආස්වාදනය කළා කෙනෙකුට මනාපමනාපාදී ඒ කෙලෙස් සිතිවිලි ගලාගෙන එනකොට ඒතර විදිහට කල්පනා කළා මේක මේ ස්පර්ශය නිසා ඇති වුණු දෙයක් දැන් අපි වුණත් දන්නවා අපි රස ආහාරය කියලා කියන දේවල් මේසේ උඩ තියුණු පමණින් රස නැහැ. ඉදිරියට ගෙනාවත් රස නැහැ. අතට ගත්තත් රස නැහැ. ඒක දිවේ වදින වෙලාවේ තමයි රස ඒ පොඩි වෙලාවේ ස්පර්ශය නිසායි මේ රස ඇති වෙන්නේ. නමුත් අපි ඒක ආරූඪ කරනවා අර භාජනයේට. ඒකයි ඒ භාජනේ දකින්නකොටම කෙලවුණන්නේ. ඉතින් ඒ විදිහේ සාමාන්‍ය ලෝකයාගේ චින්තනය. නමුත් අන්න සති සම්පජඤ්ඤය මානසිකාර්ය මෙනෙහි කිරීම ශීඝ්‍ර කරන අවස්ථාවේ ඇතම් කෙනෙකුට වැටහෙනවා මේක ඒ රස ආහාර භාජනෙත් නැහැ දිවෙත් නැහැ මේ දෙක ගැටෙන වෙලාවේ මේ දෙක ගැටෙන වෙලාවේ යන්න අර ඒකමයි ඒක පටිච්චසමුප්පන්න සංඛත කියලා කියන්නේ. ඒක ඕලාරික දෙයක්. ගොරෝසු දෙයක්. එතකොට ඒ අවස්ථාවේ ඒකට ඈතට යන්න නොදී ඒක උපේක්ෂාවට ගේනවා. එතෙන්ට දෙන උපමාවත් දිවහා සම්බන්ධම උපමාවක්. යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දිවගට කෙලපිඬු කිලපිඬක් එකතු කරලා දිවගට කෙලපිඬක් එකතු කරලා වැඩි මහන්සියක් නැතුව මේක තුහ් ගාලා එළියට දාන්න වගේ. ඒ වගේ අන්න අර රස පිළිබඳ තෘෂ්ණාවත් ඒ මනාපමනාප ආදී හැඟීමත් ඒකත් හැකි ඉක්මනින් තාමත්ම ඉක්මනින් දුරු කිරීම තමයි තාමත්ම ආර්ය ඉහළම මට්ටමේ ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ. අරියෝ භාවිත ඉන්ද්‍රියෝ කියලා කියන්නේ. ආර්ය ඉහළම ඉන්ද්‍රිය සංවරය. එතකොට දිව ඊළඟට ශරීරය පිළිබඳව. ශරීරයෙන් යම් කිසි ස්පර්ශයක් දැනුණු අවස්ථාවේ මනාපමනාප ඒ දෙකේ මිශ්‍ර විදිහේ හිතවිලි එනකොට ඒ එතෙන්දිත් අර විදිහට කල්පනා කළා මේ ස්පර්ශය මේ ස්පර්ශයට හිත ගිය නිසා තමයි මේ විදිහේ මේ සැප දුක් ආශ්‍රයෙන් මෙහෙම මනාපමනාපාදී බෙදීමක් ඇති වුනේ ආකල්පයක් ඇති වුණේ කියලා නුවණින් කල්පනා කරලා මෙතෙන්දී උපේක්ෂාවයි වඩා ශාන්ත අරක ගොරහැඩි ඕලාරිකයි හිත එහෙම හිතලා නුවණින් උපේක්ෂාවට හිත ගේනවා ඉතින් ඒකට දෙන උපමාව යම්සේ ශක්තිමත් පුරුෂයෙක් වක්කල අතක් දික්කල සැනින් දික්කල අතක් වක්කල සැනින් ඒ උපමා කොතිකුත් අහලා තිබෙනවනේ කොච්චර ඉක්මනින්ම හඳුනන්න පුළුවන්ද ශක්තිමත් පුරුෂයෙකුට අන්න ඒ වගේ ඒ තරම් ඉක්මනින් අර කය පිළිබඳව ඇතිවෙච්ච ස්පර්ශය කරනකොටගෙන ඇතිවෙච්ච මනාපමනාප සිතුම් පැතුම් ඉවත් කරලා හිත උපේක්ෂාවට ගේනවා කියලා. ඊළඟට ඔන්න එන්නේ මනස. සිත පිළිබඳ කාරණය. එතන තමයි ඇත්ත වශයෙන් ගැඹුරුම කොටස. මන මනසට යම්කිසි අරමුණක් එනවා. ඉදිරිපිට ඇති හෝ දෙයක් හෝ එහෙම නැත්නම් හිත ඇතුළින්ම ඇති කරගත්තු දෙයක් වෙන්න පුළුවන්. හිතට අරමුණක් ආවහම ඒක තුලින් මනාපමනාප භාවයක් ඇති වුණත් ඒත් කල්පනා කරනවා මේක මම විසින්ම මේ ස්පර්ශය තුලින් හදාගත්තු පටිච්ච සමුප්පන්න ඕලාරික දෙයක් කියලා තේරුම් අරගෙන ඉක්මනින්ම හිත උපේක්ෂාවට ගේනවා. ඒ හිත උපේක්ෂාවට ගැනීම පිළිබඳව දෙන උපමාව ඒකත් බොහොම සියුම් උපමාවක්. යම්සේ ශක්තිමත් පුරුෂයෙක් දවස පුරාම රත් වෙච්ච යකඩ තලියක වතුර බින්දු කීපයක් දානවා. උඩින් ඉඳලා වතුර බින්දු කීපයක් දානවා. වතුර බින්දු වතුර බින්දු වැටීම බොහොම හැමෙන්. නමුත් වැටෙනවාටත් වැඩිය කලින් වගේ වැටෙනවාටත් වැඩිය කලින් වගේ අර රත් වෙච්ච මේක වැටුණ හැටි ගැන වියලිල යනවා. ඒ අර ශීඝ්‍ර වේග වේග වේග වේගවත් බව පෙන්눔 කරන්න. ඒකට ඒ විදිහ හිත පිළිබඳව දක්වන ඊ타මත්ම ශීඝ්‍රයෙන්. ඒ අරමුණ ඉවත් කළ අවස්ථාවේදී තමයි අන්න නියම ආර්ය භාවිතින් තියෙන්නේ. ඉතින් ඔන්න ඔතන තුලින් එතනින් ගක්ම ලොකු කාරණයක් තියෙනවා භාවනාවට අදාළ. දැන් විදර්ශනා භාවනාව ගැන කියනකොට මේ පින්නතුන් කොතිකුත් අහලත් ඇති. මෙනෙහි කිරීම කියලා එකක් තිබෙනවා. මානසිකාර්ය. ඔය මානසිකාර්ය කියලා කියන්නේ මේ මානසිකාර්යයේ දෙපැත්තක් තියෙනවා. අයෝනිසෝ යෝනිසෝ. දැන් සංසාරයේ දීර්ඝ කාලයක් අපි පුරුදු කරලා තියෙන අයෝනිසෝ මානසිකාර්ය. මේ අර ඉන්ද්‍රියන් ආශ්‍රයෙන් පැමිණෙන ඒ අරමුණු පිළිබඳව අපේ චින්තනය යන්නේ ඈතින් ඈතට. උපමාව අපි කවුරුත් අර නිතර මතක් කරන මුවාට මිරිඟුව වගේ. මුවා මිරිඟුව දැක්කහම වතුරේ කියලා හිතාගෙන දුවන්න වගේ. ඒක ඇති උනේ කොහොමද කියලා නුවණින් සලකන්නේ නැහැ. ඒ පරතරය අර ඈතින් පේන දෙයක් පරතරයත් අතර සම්බන්ධය ගැන සලකන්නේ නැහැ. ඒක දෙයක් හැටියට හිතාගෙන දුවනවා දුවනවා කෙලවරක් නැහැ. අන්නේ ඒක අයෝනිසෝ මානසිකාරය තුලින්. යෝනි කියලා කියන්නේ ඒ ආරම්භ වෙන තැන ප්‍රභාවය පටන් ගන්න තැන. ඒ ගැන නොසලකා අර ඈත පෙනෙන දේ අරමුණ දැඩිව අරගෙන ඒක ඔස්සේ දුවනවා. ඔන්න ඊළඟට යෝනිසෝ කියන්නේ එකයි බුදුරජාණන් වහන්සේ මතු කළ දෙන්නේ යෝනිසෝ මනසිකාර. ඒකමයි මෙතන තියෙන්නේ. යෝනිසෝ මනසිකාරය තුලින් තේරුම් ගන්නවා මේක කොහෙන්ද ඇති වුනේ කියලා. මේ කොණිනුත් නෙවෙයි, ඒ කොණිනුත් නෙවෙයි. ඒ දෙක එකතු වුණු අවස්ථාවේ ඒක ස්පර්ශය කියලා කියන අවස්ථාව ඒක ආත්ම වශයෙන් ගත්තු ගැනීම නිසායි දිගට දිගට යන්නේ. ඉතින් ඒක එතනම එතනම ලැත්තෙන් ලොප් කිරීම වගේ අදහස තමයි මෙතන කියන්නේ. මනසින් ඒ ධර්මය දැනගත්තා. ඒක ඒක පිළිබඳව දිගට හිතීම ඒක පටිච්ච සමුප්පන්න දෙයක් හැටියට සලකලා ඕලාරික දෙයක් හැටියට සලකලා එතනම හිත උපේක්ෂාවට ගේනවා. ඉතින් අන්න අර ඒක එතන තමයි අනුසය ක්‍රියාත්මක වෙන්නේ. ඒ අනුසයට යට වුණොත් ඊළඟට ඒ ගැන විතර්ක ඊළඟට ප්‍රපංච කියලා කියන සමහර විට ඒ ස්පර්ශය හිතට ආ අරමුණ වැරදියට ගැනීම නිසා සමහර විනාඩි ගණනක් දවල් හීනයක් වැනි චින්තන ධාරාවකට යට වෙනවා. Taman කරන්නේ මොකද්ද කියලා තේරුම් නැති වෙන තරමට ඒ වාටේ යට වෙනවා. ප්‍රපංචය කියලා කියන එකට. ඉතින් ඒක වළක්වා ගැනීමටයි අර වහා මෙනෙහි කිරීම අවශ්‍ය වෙන්නේ. අන්න ඒ වහා මෙනෙහි කිරීම දැක්වීමටයි අර වතුර බින්දුව රත් වෙච්ච දවසක් තිස්සේ රත් වෙච්ච භාජනයකට වතුර බින්දුව වෙනවාම කොච්චර ඉක්මනින්ද ඒක වැටෙනවා පේනවා වතුර වියලිලා යන වේගය පේන්නේ. ඒ තරම් ශීඝ්‍රයෙන් මෙනෙහි කිරීම අවශ්‍ය බවයි එතන බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ. ඒකෙන් අපිට හිතා ගන්න පුළුවන් මේ පංචේන්ද්‍රයන්ට සීමා කරලා ඉන්ද්‍රිය සංවරය හෝ ශීලාදී ගුණ ධර්ම හෝ රැකීම ඒක ධර්මානුකූල නැහැ ඊට වඩා ගැඹුරු දෙයක් තමයි සිතේ තියෙන. ඉන්ද්‍රිය 6 කියලා කිව්වට මේ 6 වෙනි ඉන්ද්‍රිය මැදින් තියෙන්නේ. සංසාරයක දීර්ඝ කාලයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක නිසාමයි අර අනුසය වශයෙන් නිදිගත්තු කොටසකුත් මේ කෙලෙස් පිළිබඳව තිබෙන්නේ. මේක තවත් අවස්ථාවක බුදුරජාන් වහන්සේ දක්වා වදාලා මාළුන්ගේ පුත්ත කියන භික්ෂුන් වහන්සේ ගෙන් බුදුරජාන් වහන්සේ ඇහුවා මොනවද සංයෝජන කියලා කියන්නේ. ඉතින් අපි කවුරුත් උත්තර දෙන ආකාරයට මේ මාළුන්ගේ පුත්ත හාමුදුරුවෝ කියනවා සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පනාමාස, කාමච්ඡන්ද ව්‍යාපාද. සමහර විට කාමරාග පටිග කියලාත් කියනවා. කාමච්ඡන්ද ව්‍යාපාද. ඕවයි සංයෝජන කියලා කියන සසරට බැඳිලා තියෙන බැමි. මේ බැමි 10ක් ගැන කියනවා දස සංයෝජන හැටියට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද කියන ඒවා ඒ මුල් පහ ඕරම් භාග්‍ය සංයෝජන කියලා කියන මේ පැත්තෙන් මේ පැත්තට අදින බලවේග ඉහළට ආදීන බ්‍රහ්ම ලෝකවලට එහෙම ආදීන ඒවා තමයි රූප රාග අරූප රාග මාන උද්ධච්ච අවිජ්ජා ওই 10ම ජයගත යුතුයි කියලායි කියන්නේ මේ සසර දුක් කෙලවර ගැනීම මේ නැවත ඉපදීම කියන ඒ தත්ත්වය වළක්වා ගැනීමට දැන් මෙතන මේ මුල් පහ ගැනයි කියන්නේ නමුත් මේකට දුන්න පිළිතුර බුදුරජාණන් වහන්සේ අනුමත කළේ නැහැ ඇතැම් විට ඒ මාළුන්ගේ පුත්ත භික්ෂුවගේ තිබුණු යම්කිසි වැරදි අදහසක් පැහැදිලි කිරීම සඳහායි එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන හොඳයි මාළුන්ගේ පුත්ත දැන් ඔබට මෙන්න මේ විදිහට ඇතැම් අන්‍ය තීර්ථකයන් ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඔය ඊ타මත්ම කුඩා දරුවෙක් උඩු බැලිව නිදන ඊ타මත්ම ලදරු දරුවෙකුට කොහෙද සක්කාය දිට්ඨිය? දැන් සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ආ ඒක මේ පින්නතුන් අහලා ඇති මේ ධර්මය දන්න අය සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයා තුල තිබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහ පිළිබඳව විසි ආකාර දෘෂ්ටියක් මේ එක එකක් ආත්ම වශයෙන් ගැනීමෙන් මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි ආදී වශයෙන් එක රූපය ආත්මය හැටියට ගන්නවා රූපය තුල ආත්මයක් තියෙනවා කියලා හිතෙනවා ආත්මය තුල රූපය තියෙනවා කියලා හිතෙනවා එතන රූපය ආත්මය සහිත එකක් කියලා හිතෙනවා ওই විදිහට හතර ආකාරي 20ක් අන්තිමට එනවා ඉතින් ඕකයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ කියන ඔන්න ඇතැම් විට මාළුන්ගේ පුත්ත අන්‍යාගමිකෙන් කියන්න පුළුවන් කොහේද උපන් හැටිය දරුවට සක්කාය සක්කාය කියලාවත් නැහැ නේ සක්කාය කියලා කියන්නේ කයක් තියනවා කියන හැඟීමවත් උඩු බැලිව නිදන කුඩා දරුවෙකුට නැහැ කොහොමද සක්කාය දිට්ඨියක් ඇති නමුත් ඔන්න මේකයි தත්ත්වය සක්කාය දිට්ඨි අනුසය තියෙනවා ඒ දරුවා තුල කොයිතරම් කුඩා වුණත් ඒ සංසාරේ දීර්ඝ කාලයක් අරගෙන ආපු ඒ අනුසය තියෙනවා ඉතුරු වෙලා ඒක නැති ඒක පස්සේ බාහිර පංචේන්ද්‍රියන්ගෙන් නැති වෙන දෙයක් නෙවෙයි. එතකොට ඒකයි අපි කියන්නේ පංචේන්ද්‍රියන්ටම දාලා මේක විසඳන්න බැරි දෙයක්. මේක දීර්ඝ කාලයක් සංසාරයේ සිතේ ගැබ් වෙලා, මනෝ විඥාණය තුල ගැබ් වෙලා තිබෙන දෙයක්. ඔන්න එතකොට සක්කාය දිට්ඨිය අනුසය ගැන එහෙම කියනවා. ඒ වගේම විචිකිච්ඡා පිළිබඳවත්. ඒ උඩු බැලිව නියදන දරුවකු තුල ධම්ම, දේවල් කියලා හැඟීමකුත් නැහැ. කොහේද ඉතින් ධර්මයන් පිළිබඳ විචිකිච්ඡා? ඔහොම අහන්න පුළුවන් කෙනෙකුට. පොඩි දරුවෙකුට කොහෙද විචිකිච්ඡාව? නමුත් බුදුරජාණන් වහන්සේ කියනවා තියෙනවා විචිකිච්ඡා අනුසය කියලා දෙයක් තියෙනවා. විචිකිච්ඡා අනුසය තාම තියෙනවා. ඒකයි පස්සේ විචිකිච්ඡාව වලට හැරෙන්නේ. ඊළඟට සීලබ්බතය ගැන සීලබ්බත පරාමාසය කියලා කියන්නේ විචිකිච්ඡා කියන්නේ දෙගිඩියාවනේ සැකයනේ. සීලබ්බත පරාමාස කියන්නේ සීල ප්‍රත ආදිය දැඩිව ගැනීම. ඔය අන්‍යාගමිකයන් තුල ඔය දැන් ඇතම් බමුණන් වතුරේ බහැලා ඉඳලා පව් හොදන්න එහෙම ඒ විදිහේ දේවල් ඒවා සීලවෘත ගවයින් හැටියට බල්ලන් හැටියට වෘත රැකීමෙන් දුක් කෙලවර කරන්න පුළුවන් කියන අන්න ඒ විදිහේ වැරදි අදහස් දෘෂ්ටි හැටියට ගැනීම. ඒ සීලබ්බත පරාමාස කියලා කියන ඒක කුඩා දරුවෙකු තුල කොහොමද තිබෙන්නේ? කොහොම කෙනෙක් අහන්න පුළුවන්. නමුත් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සීලබ්බත පරාමාස අනුසය තියෙනවා ඒ කුඩා දරුවා තුල පවා. සීලය කියලා හැඟීමකුත් නැහැ දරුවා තුල. නමුත් සීලබ්බත පරාමාසය තිබෙනවා. ඊළඟට කාම ඡන්ද පිළිබඳව කියනවා. උඩුබැලිව නිදන දරුවෙකුට කාමය කියලා හැඟීමකුත් නැහැ. කාමය ගැන ගැන දන්නේත් නැහැ. නමුත් කාම රාග අනුසය, කාම ඡන්දය තිබෙනවා. ඒවා කාම ඡන්දය පිළිබඳ අනුසය ඒ දරුවා තුල තිබෙනවා. ඒ වගේම තමයි ව්‍යාපාද කියලා කියන ද්වේෂය. කුඩා දරුවෙකුට අනික් සත්වයින් පිළිබඳ හැඟීමක් නැහැ. මේ අහවලයි අහවලයි කියන හැඟීමක්වත් නැහැ උඩුබැලිවෙන් ඉඳන දරුවට. නමුත් ව්‍යාපාද කියලා කියන ඒ දැඩි ක්ලේශයේ, ද්වේෂයේ අනුසය ඒ දරුවා තුල තිබෙනවා. ඉතින් අපිට මෙයින් හිතා ගන්න තියෙන්නේ අන්න අර දීර්ඝ කාලයක් සංසාරයේ චිත්තසංතානයේ තැන්පත් වෙලා තිබෙන කෙලෙස් මට්ටම් බුදුරජාන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඒ බොහෝ විට ආසය, අනුසය, ආසවාදී වචන වලින් දැක්වෙන්නේ ඒවයි. ඒවා මර්ධනය කරන තාක් මේ සංසාරයේ මිදීමක් නැහැ කියලා ප්‍රකාශ කරනවා. ඉතින් ඒවා මර්ධනය කරන ක්‍රම හැටියට දක්වන්නේ බොහෝ විට දැන් අර ඇසෙන් රූපයක් දැකලා ඒ ඒ ඇති වෙන දේවල් ග්‍රහණය කිරීමේ පුරුද්ද හැකිතාක් අඩු කරගන්න කියන එක. සාමාන්‍ය ලෝකයා ඒ ඒ අත්දැකීම් ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මී අත්තා. මෙය මගේ මෙය මම වෙමි මෙය මගේ ආත්මයයි කියන අන්න ඒ ආකල්පය අනුවයි හැම දෙයක් පිළිබඳව බලන්නේ. ඒවා ඒ ඒක තුලින් කෙරෙන්නේ උපාදානයයි. දැන් උපාදානස්කන්ධ කියලා කියන්නේ අල්ලාගත්තු ගොඩවල් පහ. මේ අල්ලාගන්නේ ඔන්න ඔය කියපු ආකාරයට. මෙය මගේයි, මෙය මම වෙමි, මෙය මගේ ආත්මයයි. ඔය තුන් ආකාරයකින් ඒවා ගැන හිතීම තුලින් ඒවා ගැන සැලකීම තුලින් තමයි ඒවා උපාදාන වශයෙන් එකතු වෙන්නේ. එතකොට නිරන්තරයෙන්ම ඒ පිළිබඳව එකට ප්‍රතිවිරුද්ධ ආකල්පය. න ඒතං මම නේසෝ හමස්මි න මේසෝ අත්තා. මෙය මගේ නොවේ, මෙය මම නොවෙමි, මෙය මගේ ආත්මය නොවේ. මේ කියන ආකල්ප තුන එක වචනයකින් කියනවා නම් හඳුන්වන්න තියෙන්නේ තණ්හා මාන දිට්ඨිය හැටියට. තණ්හාවෙන් ඇතිවෙන ආකල්පය තමයි මෙය මගේ කියලා ගැනීම. මාන වශයෙන් සැලකීම තමයි මෙය මම වෙමි කියලා ගැනීම. දෘෂ්ටි හැටියට ගැනීම තමයි මෙය මගේ ආත්මය. ආත්මය කියන්නේ මොකද්ද දන්නේ නැහැ. නමුත් කොහොම හරි නිත්‍ය දෙයක් මේ මගේ ආත්ම తත්වයයි කියන ගැනීම. යම් කිසි දෙයක් ග්‍රහණය කර ගැනීම, උපාදාන වශයෙන් ග්‍රහණය කළ පුද්ගලයා ඒක තමන්ගේ දෙයක් හැටියට සලකනවා. තමා හඳුනා ගැනීමේ සලකුණක් හැටියට සලකනවා. ඒ වගේම තමාගේ මුළු ජීවිතය මේ සාරය නියම හරය මේකේ කියලා හිතනවා. නොයි විදිහට ඒ තණ්හා මාන දික්ටි කියන ආකල්පය තුලින් ඒ අනුසය දැඩි වෙන බවත් බොහෝ අවස්ථාවල බුදුරජාණන් වහන්සේ මතු කරලා දීලා තිබෙනවා. ඒකට අපට ඊට ප්‍රතිවිරුද්ධ ආකල්පයයි දනන්නේ කියලා තියෙන්නේ. ඒ හැම එකක් පිළිබඳව අර ඒ සක්කාය දිට්ඨි නැති කර ගැනීමට නම් ඒ අත්දැකීම් හැකිතා කික්මනින් අර උපේක්ෂාවට ගැනීම අයින් අදහස් කරන්නේ. ඒවා පිළිබඳව මොකද දැන් වේදනාව ගැන කියන තැන්වල සඳහන් වෙනවා සැප වේදනාවට යටින් තිබෙනවා රාගානුසය සැප වේදනාව තුල සියුම්ව රාගානුසය කියලා කියන ඇලීම පිළිබඳ අනුසය ක්‍රියාත්මක වෙනවා දුක් වේදනාව පිළිබඳව පටික කියලා කියන ගැටීම පටිඝානුසය අනුසය ධර්ම බොහොම හතක් සමහර විට දක්වලා තිබෙනවා ඒ රාගානුසය පටිඝානුසය එතකොට මේ දෙපැත්තක් දැන් සැප වේදනාව යටින් තිබෙනවා රාගානුසය. දුක් වේදනාව අපි ඒට අකමැති නිසා ඒ පිළිබඳව පටිග ගැටීම පිළිබඳ ඒ අනුසය යටපත් වෙලා තිබෙනවා. ඊළඟට අදුක්ඛම අසුඛ කියලා කියන මදහත් තත්වයකුත් තිබෙනවා. ඒක බොහෝ දෙනාට සාමාන්‍ය ලෝකයේදී ප්‍රත්‍යක්ෂ වෙන්නේත් නැහැ. අදුක්ඛම අසුඛ කියලා ධර්මයේ හඳුන්වන්නේ නොදුක් නොසුව මධ්‍යස්ත වේදනා. එක පැත්තකින් සැප වේදනාව තිබෙනවා. එහා අනිත් පැත්තෙන් දුක් වේදනාව තිබෙනවා. මේකට මැදින් නොදුක් නොසුව කියලා මධ්‍යස්ථ තත්වයකුත් තිබෙනවා. නමුත් මේ මධ්‍යස්ථ තත්වය සාමාන්‍ය ජනයාට සලකා ගන්න බෑ. ඒක නිසා ඒ පිළිබඳව අවිද්‍යාවයි තිබෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා අදුක්කම සුව කියලා කියන්නේ නොදුක් නොසුව වේදනාවට යටින් තිබෙනවයි අවිද්‍යා අනුසය. ඒකත් අනුසයක්. අවිද්‍යාවෙත් අනුසයක් තිබෙනවා. අවිද්‍යාව කියන්නේ නොදැන්න. ඒ නොදැන්මේ සියුම් දෙයක් අන්න එතන ක්‍රියාත්මක වෙනවා. අරක අර මානසිකාරයට හසු නොවීම නිසා. ඒක නිසා තමයි බුදුරජාන් වහන්සේ මේ දක්වන්නේ සැප වේදනාවෙනුත් ඉවත් වෙලා. ඒකට තියෙන අර කියාපු රාගානුසයනුත් ඉවත් වෙලා. දුක් වේදනාව හා සම්බන්ධයෙන් තියෙන පටිඝානුසයනුත් ඉවත් වෙලා. ඔන්න මදහත් වේදනාව එතන ඉඳලා ඊනාට නිවන් මාර්ගය යන්නේ. නොදුක් නොසුව වේදනාවට යටින් තිබෙනවා අවිද්‍යානුසය. ඒ අවිද්‍යානුසය කියලා කියන නොදැන්ම කියන අනුසය ධර්මය නැති කිරීමට ක්‍රියාත්මක කරගන්න ඕනේ ප්‍රාණවත් කරගන්න ඕනේ මානසිකාර වේගය මෙනෙහි කිරීමයි. ඒකයි යෝගාවචරින්ට විදර්ශනා භාවනාවේදී කියන්නේ එකක් නැර මෙනෙහි කරන්න කියලා. එනින එක එතන එතන මෙනෙහි කරන්න. මෙනෙහි කරනවා කියලා කියන්නේ ඒකම ත්‍රිලක්ෂණයට අනුව මේ හැම දෙයක්ම අනිත්‍ය නිසා ඊටාම සුළු ක්ෂණයයි. ඒ ක්ෂණය තුල ඒක මෙනෙහි කළා යන්න අරිනවා. ඒක අනිත්‍ය බව සලකා ගන්නවා. ඒක ප්‍රත්‍යක්ෂ කර ගන්නවා එහි අනිත්‍යතාව. ওই ඉන්ද්‍රියන් 6 පිළිබඳව විදර්ශනාවේදී ඒ එන එන දේ එතන එතන මෙනෙහි කිරීම. ඒ විදිහට තමයි එතකොට අවිජ්ජානුසය ඉවත් වෙනකොට විඥාමතු වෙන අවිද්‍යාව ඉවත් වුණු තැන විද්‍යාවයි. විද්‍යාව කියන්නේ ප්‍රඥාව ආලෝකය. ඔන්න ඕකයි ඒක තුලින් තමයි කෙනෙකුට නිවන් දකින්න පුළුවන් වෙන්නේ. මෙන්න මේ මේ මට්ටම් බුදුරජාණන් වහන්සේ මතු කළා දෙන්නේ. අර සාමාන්‍ය ලෝකයා හිතන්නේ මේ ඉන්ද්‍රිය පහ පිළිබඳ කථාන්තරය තුලින්ම මේ සංසාර දුක කෙලවර කරන්න පුළුවන් කියලා. එතම් දෘෂ්ටිගත්තු අය මේක පහසු කරගන්න. මේ යුගයේ විශේෂයෙන්ම බොහොම ජනප්‍රිය දෘෂ්ටි තියෙනවා. ගෙදර දොරවල් වල ඉඳගෙනම බණක් දෙකක් විතර අහලා භාවනාව කියන එකත් ওই විදිහට ගොඩෙන්ම කරලා ඉක්මනින්ම මේ අර කියාපු தত্ত্বවලට පැමිණීමේ අලුත් ක්‍රම තිබෙනවා. ඇතැම් අය මතු කරලා දෙන ඕවට බොහෝ දෙනා ඇදිලත් යනවා. ඒකට හේතුව අන්න අර ගැඹුරු අනුසය ආසය ආදී ධර්ම ගැන නොතැකීම. නමුත් බුදුරජාණන් වහන්සේ මතු කරලා දෙනවා. අර උඩු වැලිව නිදන අපි මේ හාන් කවිසියක් දන්නේ නැති දරුවයි කියලා කියන අහිංසක දරුවා තුලත් තියෙනවා අනුසය. නිකයි අපිට හිතා ගන්න තියෙනවා. අපි මේ දරුවේ කුරතල් කරනකොට හිතනවා අනේ දරු සප්පය. අහිංසක දරුවා. හාන් කවිසියක් නොදන්න. හාන් කවිසිය නොදන්නව නෙමෙයි ඔක්කොම දන්නවා. සංසාරය ඇතුලේ ඒවා තියෙනවා. අනුසය නිදි ඒවා නිදි. දරුවා දරුවා වගේම නිදි. ඕකයි පුත්‍රජානනාථ මතු කරලා තින්නේ. ඉතින් මේ தත්ත්වය අපි කල්පනා කරන්න ඕන. ඒකයි මේ ධර්මයේ ගැඹුර තියෙන්නේ. ඒ වාට ගැළපෙන ආකාරයේ ක්‍රියාපටිපාටියක් බුදුරජාන් වහන්සේ මේ භාවනා මානසිකාර්ය තුලින් ඉදිරිපත් කළා. ඇත්ත වශයෙන්ම ඔය දැන් මේ පින්වත්තුන් අහලා ඇති සාමාන්‍ය ලෝකයා ඒ ආත්ම වශයෙන් සලකන දෙය අර විදිහට ගැඹුරින් මෙනෙහි කරන්න කරන්න මෙතන පේනනවා මෙතන තියෙන්නේ අර නාම රූප ධර්මයන් පමණයි. ඒ ධර්ම ඒ වෙලාවට ඇති වෙලා නැති වෙන එකක් පමණයි. මම මාගේ කියලා ගැන්මක් ගැන්මක් අර්ථවත් කරන්න තැනක් නැහැ. සියුම්ම මෙනෙහි කරනකොට පේනවා හැම තැනකම ඒ විදර්ශකයාට ක්ෂණිකව සිදුවෙන වෙනසීම වෙනස් වීම. මේක සාමාන්‍ය ලෝකයට පෙනෙන්නේ නැත්නම් අර මුවාට අරගත්තු අර ඈත දැකලා ගත්තු දෘෂ්ටිය වතුරේ කියලා ගත්තු දෘෂ්ටිය තුල ඇලිලා ගැලිලා ඉන්න නිසා. නමුත් බුදුරජාණන් වහන්සේ කරුණු මතු කරලා දෙනවා කිසිවක් තනිව නැහැ හැම දෙයක්ම හේතුප්‍රත්‍ය රාශියකින් ඇති වෙන. ඒ හේතුප්‍රත්‍ය රාශිය ගැන සලකනකොට මේකට පදනමක් නැහැ. මේ එකක්වත් සදාකාලික ආත්මයක් වශයෙන් ගන්න බෑ. නිස්සාරයි. නිස්සාරයි ශූන්‍යයි කියන ඒ ඒ தത്വයට එනවා. ඉතින් මේක තම තමන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි මෙතන ප්‍රශ්නේ. මේ අපොතේ කියලා තියෙනවා. නමුත් ඒවා කොච්චර පාඩම් කරගත්තත් මේවා ඒ යෙදෙනකන් යෝගාවචරය කියන්නේ යෙදෙන තැනැත්තා. මේ යෙදීම තුලින් තමයි වටහා ගන්න ඕනේ. ඒකයි පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුයි. නුවණැත්තන් විසින් තම තමන්ම ප්‍රත්‍යක්ෂ කරගත යුතුයි. ඉතින් ඒකේ මාර්ගයයි බුදුරජාන් වහන්සේ දක්වන්නේ සීලයක පිහිටලා අර විදර්ශනාවට අවතීර්ණ වෙලා යම්කිසි සමාධියක් ඇති කරගෙන එකඟ වුණු සිතින් සමාධිමත් සිතින් තමයි මේක කරන්න වෙන්නේ. සමාධිමත් සිත තියුණු සිතක්. ඒ සිත තුලින් එතන එතනම මෙනෙහි කිරීමේ ශක්තිය ලැබෙන කෙනෙකුට. එහෙම ඊළඟට අවදිමත් සිතින් මෙනෙහි කරනකොට ඔන්න පෙන්නවා එක මොහොතක්වත් රඳන්නේ නැහැ. ඒ වගේම සාමාන්‍ය ලෝකයා ඝන සංඥාව කියලා කියන එකක් කියලා ගැනීම තුල හිර වෙලා ඉන්නවා. ඝණයක් හැටියට පෙනෙන දේ එකක් හැටියට පෙනෙන දේ විදර්ශකයාට රාශියක් හැටියට අර දියඇල්ලක් දිහා බලලා එතන අර දියඇල්ලකට කිට්ටු වෙනකොට එතන තියෙන ක්‍රියාවලිය මහා පුදුම විදියේ ධාරානිපාතමේ ක්‍රියාවලිය හිතට අහුවෙන්නා වගේ ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් බැලු බැලු තැන ඇතිවීම නැතිවීම ප්‍රවාහයක් පින්න තත්වයට හිතගෙන ඇල්ල තමයි එතන ඉඳලා ඊළාට ඒ විදර්ශනා වීතිය තමයි යම් අවස්ථාවක මේ පින්නතුන් අහලා තියෙනවා ඇතිවීම නැතිවීම උදයබ්බය කියලා ඊනාට විදර්ශනා ඥාන પરම්පරාවක් ඒවයි ඒවාට ඇතිවීම ඇති කරගැනීමේ උත්සාහයයි සාමාන්‍ය සංසාරික සත්වයා තුළ තිබෙන්නේ නමුත් නිවන බලාපොරොත්තු වෙන සසර කෙලවර කරන්න බලාපොරොත්තු වෙන තැනැත්තාගේ අවධානය වඩාත් යොමු වෙන්නේ මේ බිඳීමට ඇති වෙනවටත් වැඩි වේගෙන් වගේ බිඳිනව පේන්න පටන් ගන්නවා මේකට එපාකම වැඩි වෙන්න වැඩි වෙන ඊළාට ඒ බිඳින බිඳීම ගැන ඇති වෙන භය ඒවායේ ආදීනව தත්ත්වය මෙනෙහි කිරීම ආදිය තුලින් තමයි විදර්ශනාව මෝරලා ගිහිල්ලා යම් අවස්ථාවක ඒක මේවා පිළිබඳ සංස්කාර පිළිබඳව යම්කිසි උපේක්ෂාවකුත් වෙන අවස්ථාවක් තිබෙනවා. සංස්කාර පිළිබඳ යම්කිසි ඇල්මකුත් නැහැ, ගැටීමකුත් නැහැ. ඔහේ ඒ බාහිර දේවල් ඔහේ යනවා. ඒවට ඇලීමකුත් නැහැ. එතනත් යම් ශාන්ත බවක් තියෙනවා. නමුත් ඒිනුත් ඈතට ගිහිල්ලා වඩාත් ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක්ඛනාත්ම වශයෙන් මෙනෙහි කිරීම තුළින් තමයි යම් අවස්ථාවක අර බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන සබ්බ සංඛාර සමත සබ්බූපදි පරිනිස්සග්ග තණ්හක්කේ විරාග නිරෝධ කියලා කියන අර සංඛත තත්වයෙන් ඉවත් වෙලා අසංඛත තත්වයට සංඛත තත්වයේ ඕලාරිකයි ගොරහැඩි අසංඛතය තමයි ශාන්තයි ප්‍රණීතයි කියලා බුදුරජාන් වහන්සේ දක්වන්නේ ඒ උච්චම උපේක්ෂාව අන්න අර සංස්කාර සංසිඳීමේ තුලින් ඇති වෙන්නේ සංස්කාර තුලත් යම් කිසි උපේක්ෂාවක් අත්විඳිනවා ධානලාභීන් සමත මට්ටමේ නමුත් ඒක පිරිසිදු නැහැ ඊටත් එහා බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා තමයි පෙන්වුවේ මේ සංස්කාර සම්පූර්ණයෙන්ම සංසිඳෙන්නේ සංස්කාර සංසිඳීමට ඕන වෙන්නේ අවිද්‍යාව ඉවත් වීමයි. අවිද්‍යාව ඉවත් කිරීමට නම් ප්‍රඥාව මතුවෙන්න ඕන. එතකොට අන්ධකාරය ඉවත් වුණු තැන ආලෝකයයි තියෙන්නේ. අන්ධකාරය ඉවත් වෙනවත් එක්කම යම් ආලෝකයක් තිබෙනවා. ඒක තමයි ප්‍රභාස්වර සිත කියලා සමහර තැන්වල සඳහන් වෙන්නේ. මහණෙනි මේ සිත ප්‍රභාස්වරයි. මේක ආගන්තුක උපක්ලේශ වෙන කීටි වෙලයි තිබෙන්නේ. ඒක මේ සාමාන්‍ය ජනයා දන්නේ නැහැ. ඒක නිසායි භාවනාවට යොමු වෙන්නේ නැත්තේ. නමුත් ආර්ය පුද්ගලයා ඒ භාවනා යෝගිය හරිය දන්නවා මේ සිතේ අන්න අර ප්‍රභාස්වර තත්වයක් තිබෙනවා. ඒක යට හැංගීලා තියෙන එකක් නෙවෙයි. තම හැකියාවක්. ඉතින් ඒක තේරුම් අරගෙන මේ සිත හිස් කරන්න පටන් ගන්නවා. අර විදියට අර කිලිටි ඉවත් කරන්න පටන් ගන්නවා. ඒකල අවස්ථාවේ අන්න එතන තමයි අර අසංකත ධාතුව කියලා ඔය නිවනේ කියලා කියන ඒ ප්‍රභාස්වර සිතට සාමාන්‍ය අන්ධකාර ලෝකයට පෙනෙන දේවල් නොපෙනෙන වෙලාවක් එනවා. ඒකට තමයි සලායතන නිරෝධ ආයතන නිරෝධ වීම තුලින් භව නිරෝධයත් ප්‍රත්‍යක්ෂ කරලා මරණයට කලින් මෙලොවම මැරුණා වගේ නමුත් බය නැති තත්වයක්. ඒකයි අමෘතය කියලා කියන්නේ. අමෘත ධාතුව කියලා කියන්නේ. ඔන්න ඕකයි අපේ කවුරුත් ඉලක්කය හිතා ගන්න තියෙන්නේ. එතකොට මේක මරණින් මතු යන සදාකාලික සැප ඇති ලෝකයක් නෙවෙයි මේ නිවන කියලා කියන්නේ ඔන්න හිත ඇතුලින්ම මෙලොවම අත්දැකිය හැකි තත්වයක් බව තේරුම් ගන්න ඕනේ. එතකොට අද දවසේ මේ වටිනා යම් සීලයක් සමාදන් වුණා නම් ඒ සීලය පිළිහිට කරගෙන භාවනා කළා නම් අද මේ දේශනාවත් උපකාර කරගෙන සීල සමාධි ප්‍රඥා කියන මේ ගුණ සම්පූර්ණ කරගෙන හැකිතාක් ඉක්මනින් මේ ශාසන පරිහානියට කලින් අපි කවුරුත් බලාපොරොත්තු වෙන මේ ජාති ජරා ව්‍යාධි මරණ ආදීන් මිදුණු ඒ උතුම් අමා මහ නිවන මෙලොවම ලබා ගැනීමට මේ ධර්ම ශ්‍රවණ ආනිසංසයත් හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා. එසේම අවීචයේ සිට අකනිටා දක්වා යම් තාක් කෙනෙක් ධර්මදේශනාමය ධර්ම ශ්‍රවණමය කුසල ආනුමෝදන් වීම කැමැති නම් ඒ අනුමෝදන් වීම තුලින් ඒ ප්‍රාර්ථනීය බෝධියකින් සසර දුක් කෙලවර කර ගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගෙන මේ ගාථා කියන්නේ එතාවතා චම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා දිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා දිබුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තා දිනිදුක්ඛා භයප්පත්තා දිනිභයා සෝකප්පත්තා දිනිසෝකා හුතු සබ්බේ විපාණියෝ දුක්ඛප්පත්තා විනි දුක්ඛා භයප්පත්තා විනි භයා සෝකප්පත්තා විනි සෝකා හොන්තු සබ්බේ විපාණෝ දුක්ඛප්පත්තා විනි දුක්ඛා භයප්පත්තා විනි භයා සෝකප්පත්තා විනි සෝකා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍තිය ඉමිනා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 ඉල්ලා සිටිමු ඔබ සැමට තෙරුවන් සරණයි